මේ සූත්‍ර දේශනාවේ නම පින්තුලා කවුරුත් අහලා ඇති පරාභව සූත්‍රය. සුත්ත නිපාතේහි තමයි උරග වර්ගී මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ. තථාගත වූ දසබලධාරී සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. දෙවිවරු එක්තරා දේවතාවෙක් භාග්‍යතුන් වහන්සේගේ සමීපයට පැමිණිලා විමසන්ට යෙදුන මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. මේ සම්බන්ධව පුංචි කතා ප්‍රවෘත්තියකුත් මේ සූත්‍ර අටුවාවේ දක්වනවා. ඊට කලින් මේ සූත්‍රයේ පටන් ගනු ලබන්නේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනි අනාථපිණ්ඩිකසාරාමි. මේ මා විසින් එවං මෙසේ සුතං අසන ලදී. ඒකං සමයං එක් සමයේකි භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියන් සැවතිහි 제තවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ 제තවන නම් වූ අනේ පිඩු සිටුතුමාගේ ආරාමේ විහෙරති වැඩ වාසය කරනසේක අතකෝ ඉබ්බිති අඤ්‍යතරා දේවතා එක්තරා දේවතාවේ අභික්කන්තාය රත්තියා රාත්‍රියේ බොහෝ වේලාවක් ගිය කල්හි ඇවෑමෙන් අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාසෙත්වා මුළු දෙවුරම් වෙහෙරම බබළුවාගෙන පැමිණිලා භගවා යේන භාගිතුන් වහන්සේ යම් තැනකද තේන උපසංකමි බුදුරජාණන් වහන්සේ සමීපයට එළඹියා. උපසංකමිත්වා එළඹිලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා ඒකමන්තං අට්ඨාසි එකත් පසෙක සිටියා. මෙන්න මේ එකත්පසික සිටියා වූ ඒකමන්තං තිකාකෝසා දේවතා භගවන්තං ගාථා යජ්ජපාසී එකත්පසික හිටපු මේ දේවතාවා භාගිතුන් වහන්සේට ගාථාවකින් මෙන්න මේ විදිහට පැවසුවා අර මුලින් සඳහන් කළ ගාථාව අන්න ඒ ගාථාව තථාගත වූ බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රයේ පින්වතුනි දේශනා කළේ මංගල සූත්‍රයේදී තථාගතයන් වහන්සේ මංගල ධර්ම දේශනා කළා. දේවතාවික් පැමිණිලා මංගල කාරණා විමසුවා. මංගල කාරණා විමසුවයින් පස්සේ මංගල ධර්ම කුමක්දයි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එක් කොටසක් දේශනා කළා මංගල ධර්මයේ පුරුෂයාගේ දිනුනුවට හේතු වුණු ලබන්නා වූ කාරණා මේ දෙවිවරුන්ට ප්‍රශ්නයක් පැන නැගුණා. දැන් මේ පිරිහීමට හේතු වුණු ලබන කාරණාවොත් තියෙනවා මේ කාරණා කුමක්ද? අන්න ඊට පස්සේ තමයි මේ සැකය මේ පිරිහෙනු ලබන කරුණ මොනවද කියන මේ ප්‍රශ්නේ තිබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ සැකේ විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ වෙත එළඹියා. මෙතනට එළඹුණේ එක් దేవතාවෙක් පමණක් නොවේ. දසදහසක් සක්වල දෙවිවරු පැමිණියා. දසදහසක් සක්වල දෙවිවරු ඊටාම කුඩා ශරීර මවාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයේහි ජේතවනාරාමේ වැඩ සිටියා. සක්‍ර දේවේන්ද්‍රයාගේ වචනේ එක්තරා దేవතාවෙක් තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්නේ විමසන් තියෙන්නේ. අන්න ඒකයි මෙතනදී අර එක් దేవතාවෙක් මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවයි කිව්වේ. පරා භවන්තං පුරිසං මයං පුච්චාම ගෝතමං භගවන්තං පුට්ටු මාගම්ම කිං පරා භවතු මුකං කියලා භාගිතුන් වහන්සේගෙන් විමසනවා ගෝතමං බවත් ගෞතමයන් වහන්ස මයන් අපි පරාභවන්තං පුරිසං පුච්ඡාම පිරිහෙනු ලබන්නා වූ පුජ්‍යලයාගේ ස්වභාවය පිළිබඳව විමසීම සිද්ධ කරනු ලබනවා භගවන්තං පුට්ටු මාගම්ම භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේ මේ කාරණාව විමසන්ට කිං පරාභවතු මුඛං පිරිහීමට දොරටු මොනවද පිරිහීමේ කාරණා කුමක්දයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ దేవතාවා විමසනවා අර සියලුම දෙවිවරුන්ට තිබ්බා වූ ප්‍රශ්නය තමයි එක් దేవතාවෙක් මේ විදිහට විමසීම කියන එක සිද්ධ කරනු ලබන්නේ. එතකොට අද මේ ධර්ම දේශනාව තුළින් පින්වතුල්ලාට අපි දේශනා කරන්නට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වටිනා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිටවෙච්ච අපේ ජීවිතයට එවැගේම දෙව් මිනිසුන් සෑම දිනාටම යහපත පිණිස පිහිට පිණිස පිලිසරණ පිණිස හේතු වනු ලබන උතුම් ධර්ම කාරණා ටික. පිරිහීමේ දොරටු කුමක්දයි කියලා දැනගත්තොත් තමයි ඒ වගේ අපිට ඈත් වෙලා අපේ ජීවිතයේ දියුණුව කරා ගමන් කරන්න පුළුවන්. දෙව් මිනිස් ජීවිත වෘද්ධි කර තත්වයට පත් කර ගන්න පුළුවන් මෙන්න මේ වටිනා ධර්ම ටික අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ සූත්‍ර දේශනාව ඒ නිසා මේ පින්වතුන්ලා કોઈ කවුරුත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරන්න අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරනු ලබන මේ පින්වතුන්ලා හැම දිනාටම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරනු ලබන පින්වතුන්ලට දේශනා කරනු මටත් අපි හැමදෙනාට මේ කාන්තෙන් මේ උතුම් අමා මහ නිවන් සැප පිණිස හේතු වාසනා වේවා කියන පැතුමෙන් මේ උතුම් දේශනාව කවුරුත් ශ්‍රවණය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේසී පරාභවෝ මේ සූත්‍රය පිළිබඳව මේනු ලබන එකින් එක කාරණා මේ සූත්‍ර අටුවාවෙත් බොහොම ලස්සනට විස්තර කිරීම කියන එක සිද්ධ කරනු ලබනවා. සුවිජානෝ භවං හෝති. සුකේන පටිච්චේන සක්කා විජානිතුං. ඊටාම පහසුවෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද යම් පුජ්‍යලේකුගේ යම් ආකා දිනුවට හේතු වනු ලබන්නා වූ යම් කරුණක් තියෙනවද? ඒ දිනුවට හේතු වන්නා වූ ස්වභාවයද? ඒ වගේම පිරිහීමට හේතු වන්නා වූ යම් කිසි කරුණ කාරණා ටිකක් තියෙනවනේ ඒ සියල්ල. එකයි මෙතනදී කිව්වේ සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. පිරිහීමට හේතු වන්නා වූ කාරණාත් දැනගන්න පුළුවන්. කොහොමද? භාග්‍යතුන් වහන්සේකෙම දේශනා කරනු ලබනවා ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ. ධම්මකාමෝ බවං හෝති කියලා කිව්වේ පින්වතුනි දස කුසල කම්මපත ධම්මං කාමීති. පිහේති පත්තේති සුණාති පටිපජ්ජති කියලා කියනවා. මේ යම්කිසි පුජ්‍යලයක් ඉන්නවා නම් කියන්නේ යම් ආකාරයට දියුණු වීම කැමති එමත් නැත්නම් දියුණු වෙනු ලබන වෘද්ධියටපත් වෙනු ලබන පුජ්‍යලයක් ඉන්නවා නම් අන්න ඒ පුජ්‍යල ධම්මකාමෝ භවං හෝති. දස කුසල ධර්මයන් පූර්ණී කිරීම කියන එක සිද්ධ කරන. ඒ කියන්නේ ධර්මයට බොහොම කැමතියි කියන එකෙන් අදහස් කරේ කුමක්ද? මේ දස කුසල ධර්මයන් පූර්ණයටපත් කරනු ලබනවා. ප්‍රාණඝාත ආදී කයෙන් සිදු කරනු ලබන දුස්චරිතද වචනයෙන් සිදු කරනු ලබන දුස්චරිතද මනසින් සිදු කරනු ලබන දේවල්ද ඒ දුස්චරිත කම් සියල්ල අත්හැරීම කියන එක සිද්ධ කරනු ලබනවා ඒ වගේම තමයි දර් සැබෑවටම ධර්මයේ තථාගත බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ලබන සත්පුරුෂ ධහමක් තියෙනවා. ඒ ධහමටත් ප්‍රිය කරනු ලබනවා. ඒ ධර්මයේ තුල පිහිටාගෙන කටයුතු කරනු ලබනවා. ඒකයි ධම්මකාමෝ භවං හෝති. ධම්මදේශී පරාභවෝ. ධම්මදේශී කියන එකෙන් අදහස් කරේ මේ ධර්මයට ද්වේෂ කරනවයි කියන ස්වභාවයෙන් අදහස් කරේම කුමක්ද? දක්වන ධම්මදේශී පරාභවෝ තමේව ධම්මං දේසේති සමීව ධම්මං දේසේති න කරෝති න න පිහෙති න න පත්තේති න සුනාති න පටිපජ්ජති අන්න යම් කිසි ආකාරයට යම් දහමක් දේශනා කරනු ලබනවනම් යහපත පිණිස පිහිට පිණිස පිලිසරණ පිණිස වෘද්ධිය පිණිස හේතු වනු ලබන අන්න ඒ දහමට කැමති නැහැ. ඒ වගේ මේ දහම අනුගමනය කරන්නේ. ඒ කියන්නේ දස කුසල ධර්මයන් පුරන්නේ නැහැ. දුෂ්චරිතව ගත කරනු ලබනවා. පංච දුෂ්චරිතයෙන් යුක්තයි. ප්‍රාණඝාත ආදී මේ සියල්ල සිද්ධ කරනු ලබනවා. ඒ වගේම අනිකුත් ආකාරයට වාග් දුෂ්චරිතකම්හි යෙදෙනවා. ඒ වගේම මනෝ දුෂ්චරිතකම්හි යෙදීම කියන එක සිද්ධ කරනවා. එතකොට අන්න ඒ බඳු පුජ්‍යලයා පිළිබඳව තමයි මෙන්න මෙතනදී මුලින්ම කියන්ට යෙදුනේ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ යම් කිසි කුජලයක ධර්මයට ද්වේෂ කරනවයි කියන එකෙන් අදහස් කරේ කුමක්ද සැබෑවටම සත්පුරුෂ ධමයක් තියෙනවන ะ ඒ ධමයට ප්‍රිය වෙන්නේත් නැහැ ඒ ධර්මයේ ප්‍රතික්ෂේප කරනු ලබනවා පුජ්‍යලේ අපි කියමුකෝ කෙනෙකුට ප්‍රාණඝාතය කරන්න මේක අයහපත පිණිස හේතු වෙන එක ඒ වගේම බොරු කීම කියන එක කර්මයකින් එකට ප්‍රාණඝාත ආදී මේ මේ දුස්චරිතකම් හි නිරත වෙන්න එපයි කියලා යම් ආකාරයකට සුචරිතවත් දහමක් දේශනා කරනු ලබනවා නම් ඒ දහමට ප්‍රිය කරන්නෙත් නෑ එහි යෙදෙන්නෙත් නෑ හැසිරෙන්නෙත් නෑ එතකොට අන්න ඒ කාරණාවත් මේ පිරිහීමට හේතු වුණු ලබන කාරණාව එනිසා මේ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ කියන එකෙන් අදහස් කරේ විශේෂයෙන්ම ධම්මදේශී පරාභවෝ කියන එකෙන් අදහස් කරේ කුමක්ද ධර්මයට ද්වේෂ කරනවයි කියන අර්ථය අර දුස්චරිතකම්හි නිරත වීම නිරත වීම සහ සැබෑවටම සත්පුරුෂ ධම රුචි නොකිරීම කියන එක. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් විමසන දෙවෙනි කාරණාව පිළිබඳවත් විමසනවා පිරිහීමේ කාරණා කුමක්දයි කියන එක ගන්න. අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛං කියලා භාගිතුන් වහන්සේ දේශනා කරනවා. අසන්තස්ස පියා හොಂತಿ යම් පුජ්‍යලයක් ඉන්නනේ ඒ පුජ්‍යලට හැම වෙලෙම අසත්පුරුෂෝ ප්‍රිය වීම කියන එක සිද්ධ වෙනවා. සන්තේන කුරුතේ පියං ඒ පුජ්‍යලට සත්පුරුෂෝ ප්‍රිය වීම කියන එක සිද්ධ වෙන්නේ සත්පුරුෂයන්ට ප්‍රිය කරන්නේ. අසතං ධම්මං රෝචේති අසත්පුරුෂයාගේ ධර්මයේම අසත් ධර්මයේම තමයි ඒ පුජ්‍යලයා රුචි කරන්නේ අනුගමනය කරන්නේ. අන්න ඒ තම්පරා භවතෝමක මේකත් පිරිහීමේ කාරණාවක්. එතකොට මෙතනදී අදහස් කරනු ලබන්නේ කුමක්ද පින්වතුනි? අසන්තස්ස පියා හොන්ති. අසන්තස් අසත්පුරුෂ දැන් බලන්න මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර පූජ්‍යල වෙන බොහොම අසත්පුරුසයි. ඒ කියන්නේ නොඑක් ආකාරයක දුස්චරිතකම්හි නිරත වෙනවා. කෙනෙක් කියනවා ශ්‍රද්ධාවක් නැහැ. ඒ වගේම සීලයක් නැහැ. කිසිම ආකාරයකට ශ්‍රුතවත් ගතියක් නැහැ. ඒ කියන්නේ බහුශ්‍රුත ස්වභාවයක් නැහැ. ධර්ම ධර්ම කාරණාදී පිළිබඳව දන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත දන්නේ නැහැ. පින්පව් ගැන කිසි හැඟීමක් දැනීමක් නැහැ. අවබෝධයක් නැහැ. ඒ වගේම මච්චරී ස්වභාවයෙන් යුක්තයි. ත්‍යාගවන්ත නැහැ. ඒබඳු පුජ්‍යලයන්ට අන්න ඒ වගේ අසත්පුරුෂ පුජ්‍යලයන්ට මොකද මොකද අනිත් යම් ඒබඳුම ගති ලක්ෂණ වලින් ඉන්නා වූ පුජ්‍යලෝ ඉන්නවනේ ඒ පුජ්‍යල බොහොම ප්‍රියයි. දුස්සීලවන්ත පුජ්‍යලයට දුස්සීල පුජ්‍යලම තමයි ප්‍රිය කරන්නේ. අශ්‍රද්ධාවන්තයාට අශ්‍රද්ධාවන්තයම තමයි ප්‍රිය කරන්නේ. ඒ වගේම අල්පශ්‍රුතයට අල්පශ්‍රුතයම තමයි ප්‍රිය කරන්නේ. නොඑක් මච්චරියාදී ස්වභාවයෙන් යුක්ත තැනකට ඒබඳු පුජ්‍යලම තමයි ප්‍රිය කරන්නේ. එකයි අර අසන්තස්ස පියා හොන්ති අසත්පුරුෂයාම තමයි යම් ඇතැම් පුජ්‍යලයන්ට ප්‍රිය වීම කියන එක නිතරම නිතරම තියෙන්නේ. හැබැයි සන්තේන කුරුතේ පියන් දැන් මෙතනදී විශේෂයෙන්ම අසත් අසත්පුරුෂයාදී කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේලා ඒ වගේම මහරහත් උත්තමයන් වහන්සේලා සිල්වත් ගුණවත් වූ උත්තමයන් වහන්සේලාට ප්‍රියවීම කියන එක सिद्ध කරන්නේ ප්‍රිය කරන්නේ නෑ. සන්තේන කුරුතේ පියන් අර සත්පුරුෂයෝ ඉන්නලෝ තථාගත දසබලධාරී බුදුරජාණන් මේ ලෝකේට යහපත සලසනු ලබන මේ ලෝ මේ ලෝක සත්වයාට යහපත කියලා දෙනු ලබන තථාගත බුදුරජාණන් වහන්සේලා තථාගත බුදුරජාණන්සේලාගේ ධර්මයේද ඒ පුජිලට ප්‍රිය නැහැ. ඒ වගේම සිල්වත් ගුණවත් උත්මයෝ ඉන්නවද? කර්ම කර්මඵල ආදී අදහන්නා වූ ඒවා පිළිබඳව කියලා දෙනු ලබන උත්මයෝ ඒ උදවිය ප්‍රිය නැහැ. බලන්නකෝ අද මේ தත්ති තියෙනවනේ. මේ தත්ති කොතෙකුත් තියෙනවා. සීලාදී ගුණයන්ගෙන් යුක්ත, ඒ වගේම ත්‍යාගවන්තාදී පුජ්‍යලයෝ, එහෙම පුජ්‍යලයෝ ඉන්නවා. අර අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් ඉන්න පුජ්‍යලට ඒ බඳු පුජ්‍යල කවදාකවත් ප්‍රිය වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අසතං ධම්මං රෝචේති. හැම වෙලෙම අසත්පුරුෂයාගේ යම් කියනු ලබන්නා වූ කරුණට කෙනෙකුට ගහන එකක් ඕවේ අපහර දෙන එකක් ඕව කෙනෙක්ගේ දෙයක් කඩා වඩා ගන්න එකක් ඕවේ ඒවා එහෙමත් නැත්නම් නොඑක් නොඑක් ආකාරයට කියනු ලබන දුෂ්චරිත කතා තියෙනවනම් අන්න ඒබඳු දේවල් වලට තමයි හැම වෙලෙම ප්‍රිය කිරීම කියන එක සිද්ධ වෙන්නේ මේ කවමදාකවත් යහපත් වූ මේ මේ ලෝකෙට වෘද්ධිය පිණිස හේතු වෙනු ලබන පරලෝකේ භය ගැන කියලා දෙනු ලබන ඒ වගේම මෙලව දියුණුව සලසන්නා වූ යම් කරුණු කාරණා තියෙන ඒ ඒ දේවල් වලට ප්‍රිය වීම වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අන්න අර අසත් ධර්මයේ ත්‍ෘචි කරන ලබන තේක පිරිහීමට කාරණාවක් කියන එක පිළිබඳව දේශනා කරන ලබන එකයි සම්පරා භවතු මුඛං කියලා කියන්ට යෙදුනේ. දැන් මේක අට කතාවේ දක්වනවා අසන් අසන්තෝ අස්ස පියා හුන්ති කියන එක පිළිබඳව සුනක්කත්තාදීනම් අචේලක කෝ කෝරක්කත්තියාදේ විය. දැන් අර සුනක්කත් හාමුදුරුවෝ හිටියා. අපේ බුද්ධ ශාසනික භික්ෂුවක් හිටියා බුද්ධ කාලේ සුණක්කත්ත කියලා. මේ සුලක් සුණක්කත්ත හාමුදුරුවන්ට ඔය කෝරක්ක කියනු ලබන කටමෝරක තිස්සාදී මේ මේ හාමුදුරුවරුම ඒ වගේම නොඑක් මිසිතිරු ගත්තා වූ අචේලක කෝරක් ආදී කියන ලබන මෙන්න මේ උදවියම තමයි ප්‍රිය වුණේ. ප්‍රිය වීම කියන එක සිද්ධ වුණේ. එතකොට සන්තෝනාම බුද්ධ පච්චේක බුද්ධ ශාවකා යේ යේවා පනඤ්ඤීපි උපසන්ති යම් බුදුරජාණන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ආදී මේ සීල සම්පන්න ගුණ සම්පන්න පුජ්‍යලෝ ඉන්නවා නම් අර අසත්පුරුෂ ලක්ෂණ තියෙන. ඒ බඳු පුජ්‍යලයට කවදාකවත් ඒ උත්මය ප්‍රිය වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම මොකද වෙන්නේ තැනැත්තාගේ එක පිරිහීමේ කාරණාවක් ඇටියට අට කතාවේ දැක්වීම කියන එක සිද්ධ වෙනවා. නිසා මේවා හොඳට මත අපි තේරුම් ගන්න ඕනේ මේවා මේ අදහස අපි හොඳට ගන්න ඕනේ පින්වතුනි තමන්ගේ නිවසේ හෝ වේවා සමාජයේ හෝ වේවා යම් යම් පුජ්‍යලෝ ඉන්නවා අසත්පුරුෂ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත අම්මට සලකන්නේ නේ තාත්තට සලකන්නේ නේ ඒ වගේම බොහොම ගුණමක පුජ්‍යලෝ ඉන්නවා ඒ බඳු පුජ්‍යලයන්ට යම් කිසි කෙනෙක් ප්‍රිය කරනු ලබනවා නම් ඒ ප්‍රිය කිරීම හේතු කොටගෙන තමන්වත් සත්‍ය වශයෙන්ම පිරිහීම කියන එක සිද්ධ වෙනවා තමනුත් සත්‍ය වශයෙන් ඒ නිසා ಗುಣධර්මයන්ගෙන් සපිරි පුජ්‍යල කොටාසයක් ඉන්නවනම් ඒ ಗುಣධර්මයන්ගෙන් සපිරි පුජ්‍යලයන්ම තමයි අපි ඇසුරු කරන්න ඕනේ ප්‍රිය කරන්න ඕනේ බඳ පුජ්‍යලයන්මයි අන්න ඊළඟට දක්වනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිත් කාරණාව කොහොමද නිද්දාශීලි සභාශීලී අනුත්ථාතාච යෝ නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම් පරාභවතු මුකං කියලා නිද්දාශීලී නිද්දාශීලී කියලා කිව්වේ මොකන්ද? නිද්දාශීලී නාමයෝ ගච්ඡන්තෝ නිසින්නෝපි තිතෝපි සයනෝපි නිද්ධායති ඒව. නිතරම නිදි. සමහර පූජ්‍යලෙන යම් යම් තැනකට ගියත්, ඒ වගේම ඉඳගත්තත්, ඒ වගේම හාන්සි වෙලා හිටියත්, කොයි ආකාරයෙන් හිටියත් හැම වෙලේම නිින්දටමයි බර. ඒ නිතර නිදා ගන්න පූජ්‍යලයක ඉන්නවනම්, ඒ වගේම සභාශීලී. සභාශීලී නාම සංගලිකා රාමතං බස්සකාරම බස්සකාරමතං අනුයුක්තෝ කියලා මේ විදිහට දක්වනවා. ඒ කියන්නේ පිරිස නිතරම පිරිසට බොහොම කැමතියි. කට්ටියත් එක්ක එකට එකතු වෙලා මුසු වෙලා කල්ලි ගැහිලා ඔහේ වල්පල් දොඩෝ දොඩෝ කතා කර කර එහෙම ඉන්න බොහොම ප්‍රිය කරනු ලබනවා. ඒකයි මෙතනදී කිව්වේ ඝනසංග ඝනසංගනික රාමතා කියන එකෙන් අදහස් කරේ. බස්සකාර බස්සකාරාමතා කියලා කිව්වෙත් ඒකයි. කතා කරන්න කෑකෝ ගහන්න නොඑක් නොඑක් දේවල් දෙතිස් කතා කතා කරන්න බොහොම කැමතියි. එතකොට අන්න බලන්න නිතර නිදා ගැනීම කියන කාරණාවත් පිරිහීමට හේතු වෙනවා. පිරිහීමේ ලක්ෂණය. ඒ වගේම තමයි නිතර නිතර කල්ලි ගහිලා තුන් හතර දෙනා එකට එකතු වෙලා නුයේක් වල්පල් කතා කර කර ඉන්නවා ලබනවා නම් ඒවට ප්‍රිය කරනවා නම් ඒ දෙයටම නිතර ප්‍රිය කරනු ලබන දැන් තුන් හතර දිනක එකතු වෙලා දෙන්නේ කරේකට එකතු වෙලා දහමක් කතා කරාට ප්‍රශ්නයක් නැහැ. නිකාං වැදගැම්මකට නැති. ඒ වගේම වල්පල් අනුන්ගේ දේවල් කතා කිරීම කියන කාරණාව තුල මොකද වෙන්නේ හැම වෙලෙම පිරිහීමම කියන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒක පිරිහීමට කාරණාවක්. අන්න ඒක කියන්නේ නිතර නිතර අර කතාවට පිරිසත් එක්ක එකතු එකතු වෙලා කතා කරන්න කැමති නම්. වගේම තමයි අනුත්තාතාච යෝනරෝ. අනුත්තාතාති විරිය තේජ විරහිතෝ කියලා කියනවා. උත්තාන සීලින හෝති. වීරයක් නැහැ. ඒ වගේම උත්සාහවන්ත ස්වභාවයක් නැහැ. අඤ්ඤේයි චෝදිය මානෝව කදාචි කරහචි ගහට්ටෝවා සමානෝ ගහට්ට කම්මං පබ්බජිතෝ වා සමානෝ පබ්බජිත කම්මං ආරභති කියලා කියනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් ආ මෙන්න මේක ගේන්න අතු ගන්න හැමදේම සිද්ධ කරන්නට මේ දේ මෙහෙම මේ මේ වතපිලිවෙත මෙහෙම සිද්ධ කරන්න නැත්නම් gedara dore යම් කිසි කටයුත්ත තමයි රෙදි ටික හොදන්න, ගෙවල් දොරවල් අස් කරන්න, උයන්න පිහන්න, නැගිටින්න වැඩට යන්න පාඩම් කරන්න මෙහෙම හැම වෙලේම මොකද ඒ දේවල් කියන්න ඕනේ. කවුරු හරි කෙනෙක් කියන්න ඕනේ. ඒකයි අඤ්ඤේ චෝදියමානෝව යම් කිසි කෙනෙක් චෝදනා කරනු ලබනකොට කියනකොට දැන් භික්ෂුන් වහන්සේලා අතරත් එහෙම ඉන්නවා. බොහොම අලසයි සමහරු. කියන්න ඕනේ. දේවවදි වෙන්න, මේ දේවල් මෙහෙම සිද්ධ කරන්න, වතපිළිවෙත කරන්න, අමදීම කරන්න, වන්දනමානාදී සිද්ධ කරනු ලබන්න. ඒ වගේම අනිත් අනිත් කටයුතු සිද්ධ කරන්නේ කියන එක පිළිබඳ. එහෙම අලසකමින්, කම්මැලිකමින් හිටියොත් එහෙම මොකද වෙන්නේ? අන්න ඒ කියන්නේ අනුත්තානත් අනුත්තානතා අනුත්තානතා කියන එකෙන් අදහස් කරේ අර වීරිය නැති ස්වභාවය. වීරිය ඉඳගත්තුත් එතනම තමයි. එතනින් එහාට නැගිටලා අතප්පයක් වෙහෙසලා කිසිම දෙයක් සිද්ධ කරනු ලබන්නේ අන්න ඒ ඒ දේ පිරිහීමට කාරණාවක්. පිරිහීමට කාරණා. හැබැයි අලස කියන එකක් තියෙනවා. අලස කියන එක දැන් අනුත්ථානතා කියන එකෙන් අදහස් කරේ මොකද? වීරිය විරහිත භාවය. ඒ කියන්නේ වීරියක් නැ කිසිම උත්ථාන වීරියකින් කටයුතු සිද්ධ කරන්නේ නැහැ. දැන් බලන්නකෝ යම්කිසි මිනිසෙගේ දියුණුවට හේතු වනු ලබන කර්ම දෙකක් තියෙනවා. එකක් තමයි මේ උත්සාහවත් භාවයයි කර්මයයි කියන්නේ. උත්තානෝපජීවිකා කම්මෝපජීවිකා කියලා දෙකක් තියෙනවා. උත්සාහය කියන එක තියෙන්නත් ඕනේ. ඒ වගේම කර්මය කියන එක තියෙන්නත් ඕනේ. පින කර්මය කියන එකෙන් අදහස් කරන්නේ මොකද? පුණ්‍ය ශක්තිය. එතනදී. එතකොට උත්සාහවත් භාවයක් මේ යම්කිසි කෙනෙකුගේ පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ පුණ්‍ය ශක්තිය පළ දාගෙන ඉන්නේ මොකක් තිබ්බොත්ද? යම් තරමකින් හෝ උත්සාහයක් තිබ්බොත්. ඔයේ නිදාගෙන ඒ වගේම කිසිම වීරියක් නැතිව යම් කිසි ආකාරයකට ගොවිතැනක් බතක්වත් සිද්ධ කරගන්නේ නැතුව වෙනහෙන දාමක්වත් සිද්ධ කරගන්නේ නැතුව පොතක් පතක් අල්ලලා පාඩම් කරලා ඒ ඒ දෙයට උත්සාහවත් වීම කියන එක වෙන්නේ නැතුව වෘත්තීය පුහුණුමේ වශයෙන් හෝ දෙයක් සිද්ධ කරන්නේ නැතුව හේ ඉන්නවනම් එකම තැන දැන් බලන්නකෝ සමහර ළමයි වැඩ වැඩක මොකක් හරි දෙයකට આવුත් එකම තැනට වෙලා ඉන්නවා. සමහර මිනිස්සුත් එහෙමයි. කොස්සක් ඉඳලා කල්ලලා විහාරයකට ආවත් අතපතු ගාලා ඒ දෙයක්වත් සිද්ධ කරන්නේ නැහැ. හරීම වීරිය විරහිතව ඉන්නේ. ඒ නිසා ඒක පිරිහීමට කාරණාවක් අලසකම කියන එකක් තේමයි. අලස කියලා කිව්වේ කම්මැලි ස්වභාවය. ಜಾති අලසෝ ඒ කියන්නේ උපතින්ම සමහර මිනිස්සු ඉන්නවා කොහොමද අලසයි. උප්පත්තියේම මහා කම්මැලි මිනිස්සු ඉන්නවා. ඉතින් යම්කිසි ආකාරයෙන් මෙන්න මේ කියනු ලබන්නා වූ විදිහට අර නිතර නිදා ගන්න ස්වභාවයෙන්ද ඒ වගේම පිරිස් ඇසුරු කරගෙන කතා කරීමට ප්‍රිය කරනු ලබන ස්වභාවයෙන් නොයේක් වල්පල් කතා කර කර ඉනු ලබනවනම් ඒ වගේම වීරිය විරහිතන ඒ වගේම තම අලස කම්මැලිකමින් යුක්ත නම් කෝධ පඤ්ඤානෝ කියලා කියනවා. ක්‍රෝධයෙන් යුක්ත නම්. නිතර දෝෂ චරිතෝ කිප්පකෝපි අරූප අරූපකම චිත්තෝ පුද්ගලෝ ඒව රූපෝ හෝති කියන මේ විදිහට දක්වනවා. දෝෂ චරිතය. ඒ කියන්නේ තරහ යනවා. විශේෂ ස්වභාවයෙන් යුක්තයි. අන්න නිතර නිතර නිතර නිතර යාට පුංචි දෙයට පුංචි දෙයකට හේතු කොටගෙන මොකද වෙන්නේ තරහ යනවා. කිපෙනවා ගැටෙනවා අනිත් අයත් එක්ක අන්න එහෙම වුණොත් එහෙම පින්වතුනි මෙන්න මේ කියනු ලබන කාරණා සියල්ල යම් කිසි පුජ්‍යලෙක් තුල තියෙනවා යටත් පිරිසෙන් මෙන් එකක් හෝ වේවා නින්දට හෝ වේවා වැඩිපුර කෙනෙක් ඇලිලා කටයුතු කරොත් එහෙම මොකද වෙන්නේ පිරිහීමේ කාරණා පිරිහෙනවා භෝගයෙන් පිරිහෙනවා ආධ්‍යාත්මික පැත්තෙන්ද තමන්ගේ ලෞකික දියුණුව පැත්තෙන් හැම පැත්තකින් බලන්නකො පිරිහීම කියන එක සිද්ධ වෙනවා. මේ මේ කෝ මේ කියනවල නිද්දාශීලී, සබහාශීලී, අනුත්හානාත, ඒ වගේම අලසෝ, කෝධපඤ්ඤානෝ කියන ලබන මේ මේ කියනු ලබන කාරණා පහෙන් එකක් හෝ යම් කිසි පුජ්‍යලයක් තුල තියෙනවා නම් වැඩිපුර එකක් හෝ ඒ පුජ්‍යලය තුල පිරිහීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා බලන්න. ලෞකික දියුණුව නෙතර මේ ජීවිතයේ මේ පුජ්‍යලට බොහෝ දියුණුවක් කරා ගමන් කරනකොට ධනෙ උපයා ගන්න පුළුවන් කමක් නැහැ. යටත් පිළිදෙන් තමගේ gedara දොරේ වැඩ කටයුතු ටිකවත් හරියට කරගන්න බෑ. දැන් යම් කිසි කාන්තාවක් ඉන්නවා බොහෝ වේලාවක් ගිහිල්ලා. ඒ කියන්නේ උදේ උදේට නැගිටිනු ලබනකොට හත අට වෙනවනම් එමත් නැත්නම් අටත් පහු වෙලා 9ට විතර නැගිටිනවනම් gedara කොච්චර වැඩ කටයුතු පිරිනවද කියලා හිතලා බලන්න. නේ එතකොට මෙන්න මේ වගේ එක හෝ කාරණාවක් තියෙනවනම් දැන් සමහර කෙනෙක් අර කියනු ලබන විදිහට පිරිසත් එක්ක කොහේ නොයෙක් නොයෙක් ගෙවල් දොරවල් වල ගිහිල්ලා ඉන්නා වූ අනිත් ගෑනු උදවියත් එක්ක කතා බහ කර කර ඔහේ හිටියොත් එහෙම කොච්චර කටයුතු පිරිහෙනවද මේ මේ හැම එකකින්ම කියන්නේ තමන්ගේ ලෞකික ජීවිතෙත් පිරිනනවා ආධ්‍යාත්මික පැත්තත් පිරිනනවා මෙලවත් පිරිනනවා පරලවත් පිරිනන මේ දෙලවම පිරිහීමටපත් වීම කියන එක සිද්ධ වෙනවා යෝ මාතරං වා පිතරං වා ජින්නකංගත යොබ්බණං පහූ සන්තෝන භර භරති තම් පරාභවතු මුඛං කියලා කියන. යෝ මාතරං වා පිතරං වා යම් කිසි පුජ්‍යලේ තමන්ගේ අම්මව මාතරන් කියලා කිව්වේ කවුද? මාතිකා ජනිකා වේදිතව අම්මා. පිතරන් කියලා කිව්වේ කවුද? ජනකෝයව පියා. ඒ කියන්නේ පියතුමා. ජින්නකම් ඒ කියන්නේ බොහොම ශරීරයේ දිරන ගිල වයසටපත් වෙලා. ගත යොබ්බනම් යොබ්බනාතික්කමනේ අසීතිකං වා නාඋතින් වා කියලා දක්වන වට කතාව තුල. ඒ කියන්නේ තරුණ වයස ඉක්මිලා ශරීරය වැහැරිලා ගිහිල්ලා අවුරුදු 80ක් 90ක් ගිහිල්ලා සමහරලාට අවුරුදු 60 70ක් ඒ වගේ කාල පරාසයක් ගෙවිලා ගිහිල්ලා සමහරුන්ට බොහෝම අපහසුයි. අන්න ඒ ඒ තත්වයටපත් උනා වූ තමන්ගේ අම්මා තාත්තා පහූ සන්තෝන භරති තම් පරාභවතුම පහූ සන්තෝ සමත්තෝ සමිද්දෝ සුඛං ජීවමානෝ තමන් බොහොම සුවසේ ජීවත් වෙනවා තමන් බොහොම සුවසේ ඒ දරුවෝ හදලා තියෙනවා ඒ දරුවෝ හොඳට සුවසේ ජීවත් වෙනවා අම්මා තාත්තා වයසට ගිහිල්ලා ඒ අම්මා තාත්තා න භරති න භරති කියන එකෙන් අදහස් කරේ මොකක්ද න පෝෂේති පෝෂණය කරන්නේ නැහැ අම්මා තාත්තට සලකන්නේ නැහැ අම්මා තාත්තට සැලකීම කියන එක සිද්ධ කරන්නේ නැහැ වයසට ගියා වූ තමන්ගේ මවට හෝ පියාට හෝ සැලකීම කියන එක सिद्ध කරනු ලබන්නේ නෑ. අට කතාවේ දක්වන ඉමාය ගාථාය මාතා පිතුන්නම් අබරණ අබරණ මපෝසන මනුපට්ඨාණං ඒකං යේව පරාභව මුඛං බුත්තං කියලා දක්වීම කියන එක सिद्ध කරනවා. එතකොට අම්මා තාත්තාට සැලකීම කියන කාරණාව අම්මා තාත්තාට සලකනු ලබන්නා වූ යම් කිසි දෙයක් තියෙනවනම් මේක මෙලව දියුණුවටත් පරලව දියුණුවට දෙකටම හේතු වෙනවා. මව්පියන්ට සලකීම කියන එක सिद्ध කරනු ලබන්නේ නැත්නම් ඒක පිරිහීමේ කාරණාවක්. අනිවාර්යයෙන්ම පරිහානියටපත් වෙනවා. ඉතින් දක්වනවා මේ අට කතාව තුළ යම් කිසි පුජ්‍යලේ යම් කිසි පුජ්‍යලේ තමන්ගේ මව්ට හෝ පියාට හෝ සලකනු ලබන්නේ නැත්නම් අන්නේ පුජ්‍යලයන්ට සලකනවයි කියන කාරණාව සිද්ධ වෙනවද කියලා කවදාකවත් ඒක සිද්ධ වීම කියන එක වෙන්නේ නැහැ. එහෙම කරත් යම් යම් දේවල් බලාපොරොත්තුෙන් යම් යම් අදහස් හිතේ තියාගෙන තමයි ඒ සැලකීම කියන එක සිද්ධ කරන්නේ. ඒ නිසා මාතා පෙට්ටි බරන්තේ ආනිසංසං ගුත්ත මව්පියන්ට සැලකීමේ ආනිසංස මෙලොවුතර බුදුරජාණන් වහන්සේ කොච්චරනම් කියලා තියෙනවා. මවට පියාට සැලකන්නා වූ පුජ්‍යලයන් මෙලවත් තිබුණා. ප්‍රශංසා ලබන්නේ නැද්ද බලන්න. අර අර තැනැත්තා අර මිනිසයා අර ගෑනු කෙනා තමන්ගේ දෙමව්පියන්ට මොන තරම් හොඳට සලකනවද අම්මට සලකනවා මම තාත්තට සලකනවා අම්මට තාත්තට සලකන්නේ මිනිස්සු කොච්චර ගරිහා කරනු ලබනවද බනිනවා නිඳා කරනවා අපහාස කරනු ලබනවා එතකොට අර මෙලවත් ප්‍රශංසාවටපත් වෙනවා තන්න පාපුණාති ඒ කියන්නේ මව්පියන්ට සලකන්නේ නැත්තම් ගැරහීමට පාත්‍ර වෙනවා අඤ්ඤදත්තු මාතා පිතරෝපින බරති ඒකාන්තී යම් කිසි කෙනෙක් මව්පියන්ට සලකන්නේ නැත්තම් කං අඤ්ඤං බරිස්සතිති නින්දංච වජ්ජනීයංච දුග්ගතිංච පාපුණන්තු කියලා කියනවා. එක්තරා විදිහකට අර මව්පියන්ට සලකන්නේ නින්දාවටත් ප්‍රාප්ත වෙනවා. අනිත් අයගේ ප්‍රතික්ෂේපයටත් ලක් වෙනු ලබනවා. ඒ වගේම නොඑක ආකාරයට දිලිඳු ස්වභාවයට පරිහානියට පරිහානිය කරාම ඒ පුජ්‍යලයා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට බලන්න මේ මේ කියනු ලබන්නා වූ කාරණා මේ කියන ලබන්නා වූ කර යම්කිසි පුජ්‍යලයක අද අපි හොඳට බැලුවොත් එහෙම මේ මනුස්ස ලෝකේ අපි අතර ඉන්න මිනිසුන් අතර ඇයි මිනිස්සු මේ පිරිහිලා ඉන්නේ? ඒ කියන්නේ ලෞකික දියුණුවෙන් පිරිහිලා ඉන්නවද? ආධ්‍යාත්මික මට්ටමින් පිරිහිලා ඉන්නවද මෙලව වශයෙන් යම්කිසි පරිහානියකට පත් වෙලා ඉන්නවද මේ පරාභව සූත්‍රයේ කියනු ලබන්නව මොන යම් හෝ කරුණු කාරණා හේතු කොටගෙන තමයි පිරිහීමට පත් වෙලා ඉන්නේ සමහර මිනිස්සු හැමදාම එකම තැනනේ අපි දකිනවා සමහර මිනිස්සු හැමදාම පින්වතුනි එකම තැන. බොහෝම දිලිඳු විදිහට දුකසේ තමන්ගේ ජීවිත ගත කරගෙන හරියට කන්න අඳින්න නැතුව බොහොම අපහසුකර තත්ත්වයේ මිනිස්සු සමහර ජීවත් වෙන්නේ ඇයි? හොයලා බලනකොට මේ මොනවා හෝ කරුණු කාරණා තියෙනවා. මේ පරාභව සූත්‍රය දේශනා කරලා තියෙනු ලබන. දැන් ඉස්සරහට තවත් කියනු ලබනවා යෝ බ්‍රාහ්මණං වා සමණං අඤ්ඤේ වාපි වනිබ්බත මුසාවාදේන වංචෙන්ති තන් පරාභවතෝ මුඛං කියලා දේශනා කරනවා. යෝ බ්‍රාහ්මණං වා සමනං යම් කිසි කුජල බ්‍රාහ්මණීකුට හෝ ඒ කිව්වේ මේ කර්ම කර්මඵලයන් විශ්වාස කරන විශේෂයෙන්ම මේ බමුණික් කියන එකෙන් අදහස් කරන්න තියදුනේ කවුද කී දැන් පුත්‍රජානන් වහන්සේ රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියන පදය කෙලස් බහා තැබූ හේන් බමුණ බමුණ කියන අර්ථේ එමත් නැත්නම් බ්‍රාහ්මණ කියන අර්ථේ රහතන් වහන්සේටත් යොදලා තියෙනවා. ඒ නිසා කර්ම කර්මඵල අදහන්නා වූ යම්කිසි බ්‍රාහ්මණ කොට්ටාසයක් සීනෝනේ ඒ බ්‍රාහ්මණයෝද ඒ වගේම රහතන් වහන්සේලාද ඒ වගේම ශ්‍රමණයන් වහන්සේලාද යම් කිසි පුජ්‍යලයක් වෙනත් යම් කිසි පුජ්‍යලයක් හෝ මුසාවාදේන වංචින්ති බොරුවෙන් වංචාවට පාත්‍ර කරන ලබනවා එහෙම නැත්නම් බොරුවෙන් රවටනවා නම් අන්නේ රැවටීම කියන කාරණාව හේතු කොටගෙන මොකද වෙන්නේ පිරිහිඳු ලබන මුසාවාදේන වංචින්ති කිව්වේ එකයි මුසාවෙන් බොරුවෙන් පින්වතුනි රවටනවා නම් ඒ රැවැට් වීම කියන කාරණාවත් ඒ පුජ්‍යලයාගේ පරිහානියට හේතු වීම කියන එක සිද්ධ වෙනවා. මිනිස්සු අද මේ ලෝකෙ කොච්චරනම් මේවා කරනවදනේ. ආමුදුරුවරුත් කොච්චර රවට්ටනවද? ඈ තමන්ගේ අම්මා තාත්තා රවට්ටනවා, දෙමව්පියෝ රවට්ටනවා, දරුවෝ රවට්ටනවා, ඒ වගේම බිරිඳ ස්වාමියාව රවට්ටනවා, ස්වාමියා බිරිඳව රවට්ටනවා. ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසී මිනිස්සු කොච්චරනම් අනිත් අය බොරුවෙන් රවට්ටනවද? මේ නිසා මොකද වෙන්නේ? පිරිහිනවා. විශ්වාස කරන්නේ නැහැ. මෙලවත් පිරිහිනවා. බොරු කියන මිනිස්සයා ඒකාන්තයෙන් නිරේ යනවා. පරලවත් පිරිහීම කියන එක සිද්ධ වෙනවා. දැන් මෙලව මොනතරම් නින්දාවට පාත්‍ර කරනවද? පරේ මුසාවාදී භවිසාන්ති මයමෙත්ත මුසාවාදා පටිවිලතා භවිසාමාති සල්ලේකෝ කරණියෝ කියන. මේ ලෝකේ බොරු කියනු ලබන පූජ්‍යලෝ දකින්නකට අහනකොට මට හරි අප්‍රසන්නයි. මම හිම වෙන්නේ නැහැ කියලා සල්ලේක කරන්ටි කියලා බුදුරණ සල්ලේක සූත්‍රය කියුවා. එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න ඇත්තටම බොරු කියන පුජ්‍යලෝ දකිනකොට අපි කියනවනේ අම්මෝ මේ මිනිස්සු හරියට බොරු කියනවා. විශ්වාස කරන්න එපා කියන දෙයක්. හ්ම්. සත්‍යවාදී පුජ්‍යල අපි කියනවනේ මෙයා කවදාකවත් බොරු කියන්නේ නැහැ. මෙයා බොහොම හොඳ කෙනෙක් කියලා අපි දන්න උදවිය ගැන අනිත් කෙනෙක් ඇහුවත් අපි කියනවා. ඒතර බලන්න බොරු කියන පුජ්‍යලගේ අකීර්තියක් පැතිරෙනවා. මෙලව පිරිහීම කියන එක පිරිහින්නේ කොහොමද? ඒ තැනත් අර කෙනෙක් උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් කිසිම මුදලක් ඉල්ලගෙන එනවා, උපකාරයක් ඉල්ලගෙන එනවා, බඩුවක් මුට්ටුවක් ඉල්ලගෙන අර බොරු කියන නිසා ඒ තැනැත්තා පිළිබඳව දැනගත්තා මේ අකීර්ති පැතුරුනාම කිසි කෙනෙක් ඒව කරනද උදව්වක් කරන්නේ නැහැ. විශ්වාසනීයත්වයේ බිඳ වැටෙනවා. එතකොට ලෞකික දියුණුවක් කරා යන්න බෑ. ලෞකික දියුණුවිනුත් මොකද වෙන්නේ? පිරිහෙනවා. පරිලෝකසිනුත් පිරිහෙනවා. දියුණුවක් වෙන්නේ නැහැ. බොරුවෙන් වංචාවට පාත්‍ර පත් කරනු ලබන තැනැත්තා පින්වතුනි සත්‍ය වශයෙන්ම මතුමතු සසර ගමනේදී පිරිහෙනවා. දැන් වනිජ්ජා සූත්‍රය බුදුරණන් වහන්සේ දේශනා කරමු ලබනවා. යම් කිසි පුජ්‍යලේ ඉදසාරිපුත්ත ඒකච්චෝ සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත පවාරේති. මේ ලෝකේ යම් කිසි පුජ්‍යලේ සමණ බ්‍රාහ්මණයන් කරාවිලා පවරන. වදබන්ති පච්චීනාති ස්වාමිනී ප්‍රත්‍යයෙන් යමක් තියෙනවා නම් පවසන්න. සෝ යේන පවාරි තතන්න දේති යම් කිසි විදිහකට දැන් සමහර පුජ්‍යලේ ඉන්නවනේ පන්සලට ඇවිල්ලා එම් කියන ස්වාමිනී මොන හරි දෙයක් තියෙනවනම් මට කියන්න. මම ඕන දෙයක් තියෙන තේම බලලා කරලා දෙනවා. මෙහෙම පවරනවා. පවරලා මොකද කරන්නේ? සෝ යේන පවාරිත තන්න දේති. යම් කිසි දෙයකින් පැවරුවා නම් ඒක දෙන්නේ නැහැ. කියනවා ස්වාමීනි මෙහිම අසුවල් දී මම දෙන්නම් කියලා කිව්වම ආ එහෙනම් මහත්තයා අසුවල් කාලේ එනකොට මේක අපිට ලබලා දෙන්නකෝයි කියලා ගෙනෙමත් නැත්තම් ඒක මතක් කරනවා. ඔබතුමා මෙහෙම දෙයක් කිව්ව මේක අපිට දැන් තිබ්බොත් නම් බොහොම වටිනවයි කියලා. එතකොට මොකද හිමීට මග ඇරලා යනවා. දෙන්නේ නැහැ. බොරුවට තමයි කියන්නේ පිරිස් මැද්දේ අර ප්‍රසිද්ධිය ගන්න දැන් අනිත් අය මෙයා බොහොම හොඳ කෙනෙක් කියලා ඒ වගේ දේවල් ලබා ගන්න බොරුවට කියනවා. ඉතින් දක්වන කොහොමද? අන්න ඒ පුජ්‍යලයා සෝචේ තතෝ චුතෝ ඉත්තත්තං ආගච්ඡති. මේ මිනිස්සයා ඒ ජීවිතෙන් චුත වෙලා ඉවරලා මේ මනුස්ස ලෝකයට එනවනම් සෝ යම් යදේව වනිජ්ජං පයෝජේති සාස හෝති චෙජ්ජගාමිනී. මේ පුජ්‍යලයා දැන් බොරුවටනේ පැවරීම කරේ. ඒක දුන්නෙත් නෑනේ. මනුෂ්‍යය මනුස්ස දැන් ඒ ආත්ම භාවයෙන් චුත වෙලා යම් කිසි විදිහට සතර පාය හෝ වේවා උප්පත්තියලා ලබලා එහෙමත් නැත්නම් ඒ ආත්මෙන් චුත වෙලා මනුස්ස ලෝකේ වෙන කුසල කර්මයක් හේතු කොටගෙන මනුලව ඉපදුණයි කියමුකෝ මනුලව ඉපදිලා අර අකුසලේ විපාක වාරේනවා මෙයා යම් කිසි වෙළඳාමක් ව්‍යාපාරයක් ආරම්භ කරොත් මොකද වෙන්නේ ඒක චෙච්චගාමිනී හෝති කියලා කියන සිදිලා යනවා ඒ කියන්නේ දියුණු වෙන්නේ නැහැ. කඩාන වැටෙන බංකොලොත් වෙනවයි කියලා කියන්නේ සමහර මිනිසුන්ගේ එහෙම වෙන්නේ නැද්ද? ව්‍යාපාර පටන් ගන්නවා, වෙළඳාම් පටන් ගන්නවා, කඩවල් පටන් ගන්නවා. මොකද වෙන්නේ? පටන් ගත්ත තැනම කඩාන වැටෙනවා. ඒවට හේතු මොනවද? සසරියර කරගත්ත කර්ම. ඒ නිසා මේ ජීවිතේ අපි දැනගන්න ඕනේ ශ්‍රමණ බ්‍රාහ්මණය විතරක් නෙමෙයි, තමන්ගේ හිත මිත්‍රාදී යාළුවෝ ඒ වගේම අනිකුත් උදවිය කිසි කෙනෙක් පින්වතුනි බොරුවෙන් නවත්තන්න හොඳ නැහැ. පංචාවට පාත්‍ර කරන්න ඕනේ නැහැ. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක මෙලවත් පිරිහීම, ඒ වගේම පරලවත් පිරිහීම කියන ලබන මේ දෙලෙවම පිරිහීමට පාත්‍ර වෙනවා ලක්වීම කියන එක සිද්ධ වෙනවා. පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ බුඤ්ජති සාදූති තං පරාභවතෝ මුකං බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව දේශනා කරන පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජන බොහෝ රන් දිදී මිනිරුවන් ඒ කියන්නේ රන් රෙදි මසු කහවණු තියෙනවා. බොහෝ ඒ කියන්නේ මිල මුදල් බොහොම තියෙනවා. බොහොම ධන දාහන්නේ තියෙන පුජ්‍යලේ. ඒ වගේ ඉතින් එහෙම පුජ්‍යලයා ඒකෝ බුඤ්ජති සාදූමි. තං පරාභවතෝ මුකං. Taman තනියෙන් අනුභව කිරීම කියන එක सिद्ध කර හොද්දට උයා පියාගෙන. ඒ වගේම හොඳට හැමදේම සකස් කරගෙන මොකද කරන්නේ? ඊ타ත්ම ප්‍රණීත භෝජන තනියෙන් අනුභව කරනවා. යටත් පිරිසෙන් තමන්ගේ අමුදරුවන්ටවත් දෙන්නේ. එහෙම පුජ්‍යලෝ ඉන්නවනේ. බුද්ධ කාලෙත් ඇතැම් පුජ්‍යලෝ මෙහි හිටියා. එතකොට එහෙම තමන්ගේ ඥාතීන්ට සමහරලාට තමන්ගේ ගෙදර අය විතරයි. ගෙදර අය විතර අනිත් කිසිම කෙනෙකුට <clears throat> අසල්වාසීන්ට හෝ ඥාතීන්ට අම්මා තාත්තටවත් අඩුම තරමේ දෙන්නේ නැහැ. සලකන්නේ නැහැ. ඒ කියන්නේ අර ප්‍රණීත දේ දෙන්නේ නැහැ. කොච්චර තිබ්බත්. එතකොට අන්න ඒක අර මෙතනදී විශේෂයෙන්ම දක්වන්නේ කොහොමද? ඒකෝ බුඤ්ජති. ඒකෝ බුඤ්ජති කියන්නේ තමන් විතරයි අනුභව කිරීම කියන එක सिद्ध කරන්නේ. තමන් විතරයි යටත් පිටිසෙන් අට කතාවේ දක්වනවා තමන්ගේ දරුවෙකුටවත් දීම කියන එක सिद्ध කරන්නේ නෑ. ඒකෝ බුඤ්ජති සාදු සාදූනි භෝජනනි අත්තනෝ පුත්තානම්පි අදත්වා පටිච්චන්නෝ කාසේ බුඤ්ජති කියලා කියනවා. යටත් පිටිසෙන් තමන්ගේ දරුවන්ටවත් පුත්‍රයන්ටවත් දෙන්නේ නැතුව සංගවාගෙන මොකද කරන්නේ? අනුභව කරනු ලබනවා. නැත්නම් දුර බැහැර කොහෙට හරි ගිහිල්ලා වෙලා හොඳ තැන් වලට ගිහිල්ලා අනුභව කරන මන තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැහැ. අනිත් විදිහට ගත්තොත් එimhe තමන්ගේ සමහරු ඉන්නවා තමන්ගේ දරුවෝ සහ තමන්ගේ ගෙදර තමන්ගේ බිරිඳ ඒ දෙතුන් දෙනා විතරයි. එකම ගෙදර තමන්ගේ අම්මා වෙනම ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා තාත්තට දෙන්නේ නැහැ. හොරෙන් තම තමන්ලා තියාගෙන කනෝ බොනෝ. අම්මා තාත්තටවත් දෙන්නේ නැහැ. තමන්ගේ සමහරලාට සහෝදරින ඥාතීන් ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. අපි දන්න පුජ්‍යලෝ ඉන්නවා එහෙම පින්වතුනි. එක ගෙදර තමන්ගේ අම්මා වෙනම කෙටේ ටික හදා ගන්නවා. තමන්ගේ අම්මා මේ වයසයි අවුරුදු 80ක් පැනලා ඒ අම්මට සලකන්නේ නැහැ. Tamange අම්මා වෙනම චරිතයක හදාගන්නවා. වෙනම තියෙන අනිත් ආහාරයක් තියෙනවා ඒක හදාගනු ලබනවා. අනිත් අය හොඳට ප්‍රණීත ප්‍රණීත දේවල් අනුභව කරන තමන්ගේ අම්මට දෙන්නේ නැහැ. එතකොට මේ හැම එකක්ම මොකක් කියලාද කියන්නේ? පිරීමේ කාර ඔව් මෙලවත් පිරිහෙනවා. ඒකාන්ත දියුණුවක් නෙමේ මේ ලෞතර ධම ඒකාන්ත සත්‍යයයි. මෙලවත් පිරිහෙනවා පරලවත් පිරීම කියන එක සිද්ධ වෙන. ಜಾති තද්දෝ ධනත් තද්දෝ ගොත්තත් තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරාභවතෝ මුකං ඊළඟ කාරණාව. ಜಾති තද්දෝ ಜಾති හේතු කොටගෙන මාණීමත් වෙනවා. ධනත් තද්දෝ ධනී හේතු කොටගෙන මාණීමත් වෙනවා. ගොත්තත් තද්දෝ ගෝත්‍ර හේතු කොටගෙන ධනීමත් වෙනවා. එහෙම පුජ්‍යලෝ ඉන්නවා මිනිස්සු. සංඥාතින් අතිමඤ්ඤේති ඒ හේතු කොටගෙන මොකද කරන්නේ? මානීරව තමන්ගේ ඥාති ඒ සියලු දෙනාම ඉක්මනවා. එයාලා ගණන් ගන්නේ නැහැ සත පහකටවත්. එහෙනම් තමන් සමහර වෙලාවට ಜಾති හේතු කොටගෙන ඉගෙන උසස් ಜಾති ඉන්නවනේ ශාස්ත්‍රීය ಜಾති. එහෙම නැත්නම් ගොයිගම කුලය කියනවා. එහෙම ඉන්නවනේ මිනිසුනි. අර ගෝත්‍රයේ හේතු කොටගෙන ඒ ಜಾති හේතු කොටගෙන මහා මාන්නයක් උපදවාගෙන ඉන්නවා. ධන හේතුනොත් එන්න සමහර මිනිස්සු මට සල්ලි තියෙන මට ඕන තරම් තියෙනවා. මට හැමදේම තියෙනවායි කියලා මොකද කරන්නේ? මාන්නයක් උපදවාගෙන ඉන්නවා. ගොත්තත්තු ගෝත්‍ර හේතු කොටගෙනත් තේමයි අන්න ඒ ඒ විදිහට ඉන්නා වූ තැනැත්ත මොකද වෙන්නේ පිරිහීමට පාත්‍ර වෙනවා ඒකයි තම්පරා භවතු මුඛං කිය බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දං ලද්දං විනාශේති තම්පරා භවතු මුඛං ඉත්ති දුත්තු ස්ත්‍රී දූර්තේ ඒ වගේම සුරා දුත්තෝ සුරා ධූර්තේ ඒ කියන්නේ සුරාවට ලොල්වීම ස්ත්‍රීන්ට ලොල්වීම යම් ධනයක් ලැබෙනවා නම් ලද්දන් ලද්දන් විනාශේති. ලබන ලබන ධනෙ මොකද වෙන්නේ? අරවට ලොල් වෙලා මුසු වෙලා ඉන්න තැනැත්තාගේ විනාශ භාවයටම පත්වීම කියන එක සිද්ධ වෙනවා. තම්පරා භවතෝ මුකං. ඊළඟට කියනවා සේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුකං. යම්කිසි ආකාරයකට තමන්ගේ සුඛී භාර්යාව ඉන්නවා ඒ භාර්යාවගෙන් සෑහීමකටපත් වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. වේශ්‍යාසු පදිස්සති වෛශ්‍යාවන් කරා ගමන් කරනු ලබනවා. පරිස්ත්‍රීන්ව ඇසුරු කිරීම කරනු ලබනවා. මේ හේතු කොටගෙනත් මොකද වෙන්නේ? පිරිහීමකටපත් වෙනවා මිසක් පින්වතුනි කවමදාකවත් දියුණුවකට නම් පත්වීම කියන එක සිද්ධ වෙනවා. මේවා පිළිබඳව ගොඩක් විස්තර කරන්න පුළුවන්. මොකද කාල වේලාව හරස් වෙලා තියෙන නිසා බොහොම කෙටියෙන් විතරක් මේ අර්ථය විතරක් මේ ගාථාවල කියලා දෙනවා අතීත යොබ්බනෝ පෝසෝ ආනීති තිම්බ රුත්තරින් තස්සා ඉස්සාන සුපති තම්පරා භවතු මුඛං කියලා භාගිතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුජ්‍යලේ කියන බොහොම වයසට ගිහිල්ලා ඒ පුජ්‍යල විවාහපත් වෙන්නේ විවාහපත් වෙන තරුණ ස්ත්‍රියක් එක්ක ඉතින් ඒ තරුණ ස්ත්‍රියක් විවාහපත් කරගත්තා වූ පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුරුෂයාත් මොකද වෙන්නේ ඒ තරුණ ස්ත්‍රිය කෙරේ ඊර්ෂ්‍යාවෙන්ම තමයි පසු වෙන්නේ අඩුම තරමේ රැට නිින්ද යන්නේ ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා. ඒ නිසා ඒ කාරණාවත් පිරිහීමට කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරී යස්මින් තාපෙහිති තම්පරා භවතෝ මුඛං කියලා සර්වඥයන් වහන්සේ දේශනා කරනවා. ඉත්ති සොණ්ඩින් විකිරණි යම්කිසි පුජ්‍යලයක ඉන්නවා පින්වතුනි මේ මෙතනදී මේ ඉත්ති සොණ්ඩින් විකිරණින් කියලා කිව්වේ මේක අට කතාවේ දක්වීම කියන එක सिद्ध කරනු ලබන ඔය මස් මාංශ, ඒ වගේම සුරා ආදී දේවල් වලට අධික විදිහට ලොල් වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ ආදී පදයෙන් දක්වන්නේ මේ කෑම බීමද ඇඳුම් පැළඳුම්ද ඒ වගේ නොයෙක් දේවල් වලට අධික විදිහට ලොල් වෙලා වාසය කරන ලබන පුරුෂ පුජ්‍යලෝ ඉන්නවා. ඒ බඳු පුරුෂයෙක් හෝ වේවා ස්ත්‍රියක් හෝ එහෙම ලෝලත්වයට පත්වෙච්ච පුජ්‍යලයා හරියට විකිරණින් කියනවා. හරියට ධනය කියන එක අර වැලි විසික්ක කරනවා වගේ වියදම් කරනු ලබනවා. නිසා මේ කියනු ලබන කරුණු කාරණා මේ හැම දිනාම ඊටාම හොඳට හිතට ගන්න ඕනේ. ඉතින් තවත් කරුණු කීපයක් තියෙනවා කියන්ට මේ වෙලාවේ කාලය කියන එක හරස් වෙන නිසා පින්වතුලාට මේ පරාභව සූත්‍රයේ කියන්ට යෙදුණු කරුණු කාරණා හිතට ගන්න මේ කාරණා හිතට අරගෙන පිරිහෙනු ලබන කරුණු තමන්ගේ సంతාන තුල මොනවදයි කියන එක හඳුනාගෙන సంతాන තුල තැම්පත් කරගෙන ඒ වගේ ඈත් වෙලා දියුණුවට හේතු වනු ලබන්නා වූ කරුණු කාරණා වලින් කටයුතු කරොත් ඒකාන්තයෙන් අභිවෘද්ධිය සැලසෙනවා ඒ නිසා මේ උතුම් දේශනාව හැම දිනාටම අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් දෙනවා අවසරයි ස්වාමී සම්සඳහන් කළ ඒ දායකත්වයේ දරාගෙන කටයුතු කළා වූ සියලුම පින්වතුන්ලා නමින් මේ පරිදව ගියපු සියලු ඥාතීන්ටත් එවැගේම සංසාරගත යම්තාක් ඥාතීන් සිටිනවා නම් පින් බලාපොරොත්තු ඒ සියලුම ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු ලබන මේ මහේසාක්‍ය ධර්ම දානමේ පින් ඒ ඥාතිහු දැක බලත් අනුමෝදන් උසපේටපත් වේවා සංසාර දුකෙන් අත මිදේවා කියලා පින් අනුමෝදන් කරනවා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල ඊ타ත්ම සුවසේ පාරමී ධර්ම මුදුන් පමුණවා ගන්නට වාසනාව උදාපත් වේවා හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් අග්‍රතරාමා මහ නිවන් සැපත සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙම සාදා ගන්න ලැබේවා ලැබේවා කියලා මෛත්‍රියෙන් පින් දෙනවා ආශිර්වාද කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම්මදුර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමීන් වහන්සේ